අප මේ අවස්ථාවේදී කියන්න පුළුවන් වන්නේ ඉන්ටර්නැෂනල් සොවරින් බොන්ඩ් නැත්නම් ජාත්‍යන්තර සොයරී බැඳුම් කර අපට 100ට ඇවරේජ් එකක් වශයෙන් 5.261 එකක් මට්ටමකට ලබා ගන්න පුළුවන් මට්ටමකට අපට US ඩොලර් මිලියන් 988ක් හම්බෙලා තියෙනවා. සොවරින් බොන්ඩ්ස් වලින් 650යි සංවර්ධන ශ්‍රී ලංකා බැඳුම් කර මිලියන් 329යි. ඉතින් මේක තුලින් අප තව මිලියන් 500ක් අපට දැනුවත් කරලා තිබෙනවා. විශේෂ ගණේ බැංකු Credit Suisse PNB, UBS, Barclays, JP Morgan සහ ලොකු මැද පෙරදික බැංක් ඒගොල්ලොන් බිලියන් දෙක තුනකට විතර අපට ඉල්ලීමක් කළා තියෙනවා. නමුත් අපට ගිය ගමන රටට සේවය කරන්න ගිහිල්ලා unsolicited proposal කියලා අරන් ඒ වෙනසක් ඇති නිසා අපි ටිකක් ප්‍රවේශමින් කටයුතු කරන්න අප හිතුවා මේ ගමන කරන්න.